ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සචේවෝ භික්කවේ අඤ්ඤතිත්‍ත්‍යා එවං පුච්චේයං කිමත්‍යං ආවුසෝ සමනේ ගෝතමේ බ්‍රහ්මචරියං උස්සති තී එවං පුට්ඨා තුම්හේ භික්කවේ තේසං අඤ්ඤතිත්‍යානං පරිබ්බාජකානං එවං ව්‍යාකරේයාත අනුසය සමුග්ඝා තත්තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචරියං උස්සති තේ ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි ඉතින් අද දවසේ මාතෘකා කරගන්න යෙදුනේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනය අවිච්ඡින්නව රැකිලා තියෙන ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ අනුසේ සූත්‍රයයි අද දවසේ පැහැදිලි කරලා දෙන්නේ සචේවෝ භික්කවේ අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එවං පුච්චේයුම් කිමත්‍යං ආවුසෝ සමනේ ගෝතමේ බ්‍රහ්මචරියං උසතිති බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ධම්සභා මණ්ඩපයට භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නවා මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ආදරණීය තාත්තා කෙනෙක් ආදරණීය ගුරුවරයෙක් හැම වෙලේම අන් අයගෙන් තමන්ගේ දරුවෝ ටික ආරක්ෂා කරගන්න තමන්ගේ ශිෂ්‍යෝ ආරක්ෂා කරගන්න හැම දෙෙම නිවැරදිව කියලා දෙනවා වගේ මහණෙනි මේ අන්‍ය තීර්ථකයෝ නුඹලගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට උත්තර දෙන්න කියලා ඉවරලා කිමත්යන් ආවුසෝ සමනේ ගෝතමේ Brahmacharyan උස්සතිති අන්නේ තීර්ථකයෝ අපි දන්නවා බුදු පියාණන් වහන්සේ දඹදිව පහළ වෙන කාලේ කිං කුසල ගවේෂී කුසලය මොකක්ද අකුසලය මොකක්ද කියලා අධ්‍යාත්මික ගවේෂණයක යෙදුන තව බොහෝ ශාස්ත්‍රෝරු හිටියා. ඒ ශාස්ත්‍රෝරුන්ගේ ගෝලය බොහෝ හිටියා. පරිබ්‍රාජක ආරාම බොහෝ තිබුණා. ඉතින් මේ සංවාදශීලී ප්‍රශ්න ඇසීම් ප්‍රශ්න විසඳීම් අධ්‍යාත්මික ගවේෂණය ට යොමුන මනසක් ඇති බොහෝ පිරිසක් එදවස මේ දඹදිව පුරාම හිටියා. ඉතින් අන්නේ තීර්ථකයෝ මේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හම්බ වුණාම නොයෙකුත් ප්‍රශ්න අහනවා. එදත් බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ ශිෂ්‍යයන්ට කියනවා මේ විදිහට ඇහුවොත් කුමක් හේයින්ද කුමන කරුණක් නිසාද ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගාව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේටමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගාව කුමක් හේින්ද මේ Brahmacharyaව සම්පූර්ණ කරන්නේ එහෙම නැත්නම් Brahmacharya වාසය කරන්නේ පැවිදි වෙලා ඔබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කුමන ඉලක්කයක් උදෙසාද මේ පැවිද්ද මෙහෙවන්නේ කියලා මේ විදිහට ඇහුවොත් ඔබලා දෙන උත්තරේ මොකක්ද ඊට පස්සේ බුදු පියාණන් වහන්සේම නැවත වතාවක් දේශනා කරනවා එවං පුට්ඨා තුම්මේ භික්කවේ තේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානම් එවං ව්‍යාකරේයාත මෙහෙම අන්නේ තීර්ථක පරිබ්‍රාජකය ඇහුවොත් එහෙම මෙන්න මේ විදියට උත්තර දෙන්න බය නැතුව මෙන්න මේ විදියට උත්තර දෙන්න අනුසේ සමුග්ඝාතත්තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචරියං උස්සතිති මෙන්න මේ අනුසේ ධර්ම සමුග්ඝාතනය කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ ගාව Brahmacharyaව පූර්ණේ කරන්නේ කියලා ඉවරලා ඒ ඇත්තන්ට උත්තර දෙන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එහෙම උත්තර දුන්නම් පස්සේ ඒ ඇත්ත ඇහුවොත් හොඳයි ඒකට නිවැරදි මාර්ගයක් තියෙනවද නිවැරදි ප්‍රතිපදාවක් තියෙනවද කියලා ඇහුවොත් අත්තිකෝ ආවුසෝ මග්ගෝ අත්තිපටිපදා අනුසේ සමුග්ගායාතාති තියෙනවා ඇවැත්නි මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා මේ අනුසය සමුඝාතනය කරන්න මොකක්ද ඒ මාර්ගය අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි අනුසය සමුඝාතනය කරන්න තියෙන මාර්ගය ප්‍රතිපදාව කියලා මේ විදියට උත්තර දෙන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වනවා කියලා දෙනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන වැදගත්කම මොකක්ද? ඇයි බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කරන්න කියලා කිව්වේ? මේකේ අපේ ජීවිතයට තියෙන වැදගත්කම වටිනාකම මොකක්ද කියන කාරණාව අද දවසේ හෙලිපෙහෙලි කරගන්න බලමු. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් කරනකොට දාන කතා, සීල කතා, ඊගාවට සංඝ කතා ස්වර්ගයේ පිළිබඳව කාමයන්ගේ ආදීනව පිළිබඳව මේ විදිහට පිළිවෙල කතාවක් කරලා සිත මෘදුමලක් වුණාම කර්මන්නේ වුණාම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඝටිත ධර්ම දේශනා විවරණය කරලා දෙන්නේ. නමුත් ඒ අතීතයේ සවස් කාලේ පටන් ගත්තාම රැ එළි වෙනකම් ධර්ම දේශනා කරනකොට මේ විදිහට දේශනා කරන්න පුළුවන් වුණත් අද දවසේ අපිට කාලය බොහෝම සීමිතයි මේ මාධ්‍ය හරහා දායකත්වයේ ගන්න මේ පින්වත් පිරිස විතරක් නෙවෙයි මේ වෙනකොට බුදුදහමේ සියලු ඉසව් ඒ ගැඹුරු තැන් ස්පර්ශය කරන බොහෝ පඬිත පිරිසක් බොහෝ දැන උගත් පිරිසක් ලෝකයේ තුල ඉන්නවා ඒ නිසා මේ දේශනාව ඒ හැම ධර්මයේ හොයන සසර පරතරක් දකින ලෝකෝත්තර භූමියට පානගණ්ඩ වෙහෙස මහන්සි වෙන ධර්මයේ ගවේෂණය කරන ඇත්තන්ටයි මේ දේශනාව මේ කාලයේ වෙන් වෙන්නේ. ඉතින් හැමදෙනාම බොහෝ අර්ථ නොතේරුණත් කන් යොමු කරලා සිත යොමු කරලා මේ දේශනාව ශ්‍රවණය කරොත් ඒ ඔබ ශ්‍රවණය කලේ සසර පරතරක් දකින්න පුළුවන් මේ ලෝකේ පරම සත්‍ය ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඝටිත දේශනාවකටයි. ඒ නිසා නොතේරුණත් මේ බණපද ටිකේ මහ පුදුම ආනිසංස ප්‍රමාණයක් තියෙන්නේ. පුංචි ගෙඹි පැටියෙක් ගග්ගරා තීරේ ඉවුරට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනකොට ඒ මිහිරි සොයරේට තමන්ගේ කන් යොමු කරගෙන හිටියා. මේ පුංචි ගෙඹි පැටියට මේ වනපද තේරෙන්නේ නැහැ. ගෙඹි පැටියට කවර කතාවක්ද? මිනිස්සු වුණ අපිටත් මෙච්චර සිංහල භාෂාවෙන් මේව පැහැදිලි කරලා දෙනකොට තේරෙන්නේ නැත්තම් තිරිසංගත සත්වයේ ගැන කවර කතාවක්ද ඉතින් නමුත් ඒ හඬේ තියෙන බුදු පියාණන් වහන්සේගේ ඒ මිහිරි ස්වරයට ඇලුම් කරලා පැහැදිලා ඒ කම්පන තරංගවලට බොහෝම කැමැත්තෙන් හිත සමාධිගත වුණා වගේ ඇස් දෙක පියාගෙන වරක් සවන් පොත් යොමු කරගෙන ඉන්නවා ඇස් දෙක ඇරලා හුදුවට රූපෙ දිහත් බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම මේ ධර්මයේ කෙරෙහි හොඳට පැහැදීමෙන් ධර්මය දන්නේ නැහැ. මේ ශබ්දයේ කෙරෙහි සදහම් ශබ්දයේ කෙරෙහි බොහෝ මෝමනාවෙන් කන් යොමු කරගෙන හිටියා. හරක් බලන ගොපලු දරුවෙක් හරක් ටික ගාලට දාලා බනහන් ආවා. හරක් දක්වන කෙවිත බිම ඇන්නා. කෙවිත පොළොවට සම්බන්ධ වුණේ අර පුංචි ගෙඹි පැටිය හරහා දැනගෙන කරපු එකක් නෙවෙයි. මේ සිද්ධිය නිසා පුංචි ගෙඹි පැටිය මිය පරලොව ගියා. නමුත් නිදාග නැහැරියා වගේ දිව්‍ය විමානයක උප්පත්ති ලැබුවා. පසු කාලීනව බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න භාවයටත්පත් වුණා කිසිදු දෙයක් අර්ථ නොතේරුණ මේ පුංචි ප්‍රාථමික සත්වයට පවා එච්චර ආනිසංස ලැබුණා නම් මේ දේශනාවක එක බණ පදයක අර්ථ තේරුම් ගත්තොත් මොනතරම් යහපතක් සිද්ධ වෙයිද එනිසා බොහෝම වමනාවෙන් මේ ගම්භීර වූ පරම සත්‍ය වූ මේ චතුරාර්ය සත්‍ය ගටිත දේශනාව බොහොම වමනාවෙන් ශ්‍රවණය කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. පින්වතුනි අන්‍ය තීර්ථකයෝ දැන් මේක බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විතරක් කියපු කාරණාවක් නෙවෙයි. අන්‍ය තීර්ථකයෝ එහෙම නැත්නම් අද වර්තමානයේ වෙනත් ආගමක ඇත්තෝ අපෙන් ඇවිල්ලා ඇහුවොත් ඇයි භාග්‍යතුන් වහන්සේ ගාව බුදු පියාණන් වහන්සේ ගාව ඕගොල්ලෝ මේ සිල් සමාදන් වෙලා කටයුතු කරන්නේ. ඇයි හාමුදුරුවෝ පැවිදි වෙලා ඉන්නේ කුමක් සඳහාද? කුමන ඉලක්කයක් සඳහාද පැවිදි වෙලා ඉන්නේ? එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා මේ ධර්මයට නැඹුරු මනසෙන් කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාද කියලා ඇහුවොත් අන්න දවසක් මෙන්න මේ උත්තරේම දෙන්න. අනුසය සමුග්ගා තත්තං කෝ ආවුසෝ භගවති Brahmacharyaං උස්සතිති මෙන්න මේ අනුශය ධර්ම සමුග්ඝාතනය කරලා දාන්න මතු නූපදින විදිහටම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දාන්න තමයි අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඒ මඟ අනුගමනය කරන්නේ කියලා උත්තර දෙන්න. හොඳයි. දැන් අපි බලමු මොකක්ද මේ අනුසය ධර්මතා කියලා කියන්නේ. එමතුනි අපි හැමෝටම මුල අමතක වෙලා තියෙන්නේ. මුල අමතක වෙලා තියෙනවා කියලා කියන්නේ කුමන කාරණාවක් උදෙසාද අපි මේ සසර ඒමේ අත දුවන්නේ, සැරිසරන්නේ, මොනවද මේ හොයන්නේ? හැම සත්වයකම හැම මොහොතකම සොයන්නේ ගවේෂණය කරන්නේ එක ප්‍රශ්නයකට උත්තර ඒ තමයි දුක ජීවිතෙන් අයින් කරලා සැප ජීවිතයට එකතු කරගන්න. නමුත් ලෝකය දුක්ඛේ අඥානං දුකයි කියන කාරණාව දන්නේ නැහැ. දුකේ විවිධ වූ පැතිකඩයන් වංචාකාරීව අප ඉදිරියට එනවා ආත්ම භාවයන් හුවමාරු වෙලා රූපාවචර අරූපාවචර බවට පත් වෙලා දිව්‍ය ආත්ම භාවයට පත් වෙලා මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්තව සැපසහගතව දුකම නොයේකුත් ස්වභාවයට පත් වෙලා විවිධ වූ හැඩතල වලින් එනකොට අපි ඒ සැපට ඇලෙනවා නමුත් දන්නේ නැහැ ලෝකයා දුක්ඛේ අඥානං ඒ හැම වෙලාවෙම කැමති වෙලා තියෙන්නේ දුකටයි කියන කාරණාව දන්නේ නැහැ. ඒ නිසා දුක නිරුද්ධ කරන්න දුක ජීවිතෙන් අයින් කරන්න උත්සාහවත් වෙන හැමෝම මෙන්න මේ කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ ධර්මය හොඳට ශ්‍රවණය කරගෙන සන්නද්ධ වෙන්න ඕනේ. මොකක්ද මේ අනුශය කියලා කියන්නේ? පින්වතුනි සත්වය පුජ්‍යලය කියලා කියන්නේ පුරාණ කර්මයට ස්කන්ධ ටිකක් අපිට ඇති වෙනවා නැවත නැවතත් තෘෂ්ණාව නිසා මේ ස්කන්ධ ටික අනාත්මයි අනාත්ම ස්කන්ධ ටික හටගත්තන් පස්සේ ඒ හටගන්නා වූ හේතුඵල ධම පටිච්ච සමුප්පාද වූ ස්වභාවය නොදන්නාකම නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ නොදන්නාකම නිසා නැවත වතාවක් කෙලෙස් ටිකක් උපදවාගෙන ඒ කෙලෙස් ස්කන්ධත් එක්ක සම්මිශ්‍ර කරලා පංච උපාදානස්කන්ධ ලෝකයක් අපි පරිහරණය කරනවා ඒ ඇති කරගන්න අවිද්‍යා තණ්හා නිසා නැවත නැවතත් සසර අපි ගමන් කරනවා. එතකොට මේ කෙලෙස් නිසා තමයි ජීවිතේට දුක එන්නේ. කෙලෙස් ටික දුරු කරන්න ඕනේ කියලා බුදු කෙනෙක් නැති කාලෙත් ශාස්ත්‍රෝරු පහළ වෙලා මේ කාරණාව මෙපමණකින් දැනගෙන කෙලෙස් නිසා තමයි සත්‍යෝ මෙච්චර දුක් විඳින්නේ කෙලස් ටික ජීවිතෙන් අයින් කරන්න ඕනේ කියලා කර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රවරු මේ ධ්‍යාන භාවනා වඩලා සමත භාවනා තුලින් තණ්හාවේ රළු ස්වභාවය දුරු කරලා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ဒုတိ ය ධානං සතිය ධානං චතුර්ථ ධානං කියලා මේ විදිහට ධාන උපදවාගෙන කෙලෙස් ධර්ම දුරු කරලා ඒක විමුක්තියක් හැටියට ලෝකෙ පනවලා තියෙනවා. පින්තුනි එතකොට කෙලෙස් ටික නිසායි නැවත නැවතත් සත්‍ය දුක් විඳින්නේ. මේ කෙලෙස් අපිට ප්‍රකට වෙන මට්ටමක් තියෙනවා ඒ වගේම අප්‍රකට මට්ටමක් තියෙනවා සියලු කෙලෙස් දුරු කරලා දාන්නයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ එතකොට මේ ශාසනයෙන් බැහැරත් කෙලෙස් දුරු කරන්න ක්‍රමවේදයක් පෙන්නනවා මෙන්න මේ කාරණා තේරුණාම තමයි මේ ශාසනයේ කෙලෙස් දුරු කරන සුවිශේෂී ස්වභාවය මොකක්ද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලවලත් අපිට කෙලෙස් දුරු කරන්න පුළුවන්. නමුත් බුදු කෙනෙක් පහළ වුණොත් විතරමයි ක්ලේශ අනුසය දුරු කරන්න. ඒ කියන්නේ කෙලෙස් උපදින මූල හේතු ටික දුරු කරන හැටි කියලා දෙන්නේ. ඒකට කියනවා ක්ලේශ අනුසය සමුග්ඝාතනය. කෙලෙස් අනුසය ධර්ම වශයෙන්ම දුරු කරන්න. එතකොට මේ ශාසනයෙන් බහැර කෙලෙස් දුරු කරනවා. නමුත් මේ ශාසනේ කෙලෙස් දුරු කරලා ක්ලේශ අනුශේධ දුරු කරන හැටි පනවලා තියෙන්නේ පෙන්වන්නේ එතකොට පින්වතුනි මෙන්න මේ කෙලෙස් දුරු කරාට වැඩක් නැහැ ක්ලේශ අනුසය දුරු කරන්නේ නැතුව මොනවද මේ කෙලෙස් කියන්නේ කෙලෙස් කියලා කියන්නේ හිත කිලිටි කරන ධර්මතා ක්ලේශ අනුසය කියලා කියන්නේ මොනවද පෙන්නනවා සප්ත අනුසයක් තියෙනවා මේ ලෝභ, දේශ, මෝහ ආදී මේ කෙලෙස් ධර්ම උපදවන අනුශේ ධර්ම හතක්. අනුශේ කියලා කියන්නේ අළු යට තියෙන ගිනි පුපුරු වගේ ප්‍රකට නෑ. නමුත් කොයි මොහොතක හරි උපදින්න පුළුවන් හැකියාව මහා ගිනි ජාලා උපදවන්න පුළුවන් හැකියාව දුක්ඛ දෝමනස්යෙන් උපදවා උපදවලා දෙන්න පුළුවන් හැකියාව මේ අනුශේධ ධර්ම තුල අඩංගු වෙලා තියෙනවා. මොනවද මේ සප්ත අනුසය? ditthානුසය, විචිකිච්ඡානුසය, කාමරාගනුසය, පටිඝනුසය, භවරාගනුසය, මානනුසය, අවිද්‍යානුසය කියලා අනුශේධ ධර්ම හතක් මේ ශාසනය පනවලා තියෙනවා, පෙන්නනවා. එතකොට අපි එකින් එක බලමු මේ සෝතාපන්න මාර්ගයෙන් දුරු කරගන්න පුළුවන් අනුශේ ධර්ම ටිකක් තියෙනවා මොනවද ඒ? දිත්තානුසය, විචිකිච්ඡානුසය. දිත්තානුසය සම්පූර්ණ මේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් මේ මිත්‍යා දෘෂ්ටිය සත්‍යයේ පුජ්‍යලෙක් ආත්මයක් කියන මේ දෘෂ්ටියම දුරු කරලා දාන්න පුළුවන් දිත්ත අනුසේම දුරු කරලා දාන්න පුළුවන් එබඳු දෘෂ්ටියක් ආය කවදාවත් උපදින්නේ සෝතාපන්න උනම් පස්සේ ලෝභයක්, ද්වේෂයක් ඇති වුණත්, අකුසල ධර්ම ඇති වුණත් එතන සෝමනස්ස සහගත ඥාන ditthිගත විප්පයුත්ත සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික මෙන්න මේ අකුසල ධර්මයි උපදින්නේ. ditthිගත විප්පයුත්ත සම්ප්‍රයුක්තව යෙදෙන්නේ නැහැ. ඒ වගේමයි බුද්ධ ආදී අටතැන් පිළිබඳව යම් විචිකිච්ඡාවක් තිබ්බනම් ඒ විචිකිච්ඡා සියල්ලම දුර වෙලා යනවා. එතකොට අනාගාමි වෙනකොට මේ පටිඝ අනුසය, කාමරාග අනුසය, කාම ලෝකයක් එක්ක තියෙන කාම රාගයක් තියෙනවා නම් අන්නේ සියලුම කාම රාග අනුසේ දුර වෙලා යනවා. මොකද කාමය කියන එක දුර වෙන්නේ අරිහත් මාර්ගයෙන්. නමුත් මෙතන කාම රාග අනුශය කියලා හඳුන්වන්නේ ඒ කාම ලෝකයේ අනුව ගියපු කාම රාග අනුශයක් තියෙන මේක දුර වෙලා යනවා. ඒ වගේම පටිඝ අනුශය දුර වෙලා යනවා. අරිහත් මාර්ගයෙන් තමයි භවරාග අනුශය මාන අනුශය අවිද්‍යානුසය දුරු වෙන්නේ. එතකොට පින්වතුනි මේ මාන අනුසය කියලා කියන මම වෙමි කියන ගතිය දැන් මේවා යම්කිසි කෙනෙක් පටලවා ගත්තාම මෛත්‍රී භාවනාව පවා වරද්දා ගන්නවා මම කියලා කිව්වොත් ඒක මේ ආපව තණ්හා වැඩෙන පුජ්‍යල භාවය ඇති වෙන දෙයක් ඒ නිසා මම කියන්න හොඳ නෑ කියලා ඉවරලා මම නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා දුකින් මිදෙත්වා කියලා මෙහෙමවත් මෛත්‍රී භාවනාව කරන්නේ නැතුව අරිහත් මාර්ගයෙන් දුරු කරන්න තියෙන මාන අනුසය සෝතාපන්න මගින් දුරු කරන්න හදනවා. ඉතින් ඒක ස්ථාන අස්ථාන මේවා යෙදෙන්නේ කොහොමද කියලා නොදන්නා කම මතයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන අනුසය ධර්ම දුරු කරනකොට ඒ අනුසය ධර්ම දුරු කරන ප්‍රතිපදාවක් තියෙනවද මාර්ගයක් තියෙනවද කියලා අන්‍ය තීර්ථකයෝ අහපුවාම අත්තිකෝ ආවුසෝ මග්ගෝ අත්ති පටිපදා ඔව් ඇවැත්නි බුදු පියාණන් වහන්සේ එහෙම මාර්ගයක් පෙන්නලා තියෙනවා ප්‍රතිපදාවක් පෙන්නලා තියෙනවා මොකක්ද ප්‍රතිපදාව අනුසය සමුග්ඝාතනය කරන්න අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මෙන්න මේ ආර්ය ශ්‍රාංක මාර්ගයයි අනුසය සමුග්ඝාතනය කරන්න අපිට පෙන්වලා තියෙන මාර්ගය සහ ප්‍රතිපදාව මෙන්න මේ ටික හරිය වැදගත් වෙනවා තුන් භූමිය අනුව ගියපු විපාකවල අපි දන්නවා කෙලෙස් ඇත්තේ නැහැ ඒක අනාත්ම වූ ධර්මතාවයක්. ඇස් ඉදිරිපිටට වර්තමානයේ රූපයක් හම්බ වුණාම ඒක තුල තාම කෙලෙස් යෙදිලා නැහැ. අනුශේ කියලාවත් අපිට වෙනම හොයන්න තැනක් ඇත්තේ නැහැ. නමුත් මතක තියාගන්න මෙපමණකින් මේ කාරණා පිරිසිදු වෙන්නේ නැහැ. පින්වතුනි එතන ලෝකෝත්තර ඥාන දර්ශනයක් ආර්ය වූ ඥාන දර්ශනයක් නැති හැම හිතකම නැවත වතාවක් සසරට වැටෙන්න පුළුවන් ලෝකේ දුක් වූ ලෝකේ උපදවල දෙන්න පුළුවන් ඒ ගති ටික සිඳිලා නැහැ ඒ නිසා ලෝකෝත්තර ඥාන දර්ශනයකට සාපේක්ෂව එහෙම නැති හිත හැම එකක්ම දකින්ද අනුසේ සහගතයි කියලා ඒ හිත ඇතුලේ කොහේද අනුශේ තියෙන්නේ කියලා බැලුවොත් එහෙම ද්‍රව්‍යාත්මකෝ හෝ උපකරණ වලින් අපිට දකින්න බෑ. එතන අනාත්ම වූ සත්වපුජ්‍යල නෝ අනාත්ම රූපයක් විතරයි වෙලෙ විද්‍යමාන වෙන්නේ. ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඒ වගේම ධර්මාරම්මණයක්, පොට්ටබ්බයක් විතරයි අපිට හම්බ වෙන්නේ. ඒක විපාකයක්. අපි දන්නවා එතන කෙලෙස් නැහැ. නමුත් මේ පිළිබඳව මේ පටිච්ච සමුප්පන්නෝ ධර්මතාවය කොහොමද ඉපදුනේ කියලා ඒ જાතිය පිළිබඳව ඒ හටගත් ආකාරය පිළිබඳව අනාශ්‍රූ නුවණක් නැති හැම තැනකම අනුසේ ධර්ම වලින් ඒ ධර්මතා සහිතයි කියලා කියන්න පුළුවන් එතකොට මෙතනදී සහිතයි කියලා කියනකොට එතන තියෙන අර්ථයෙන් නෙවෙයි ලෝකෝත්තර ඥාන දර්ශනයකට සාපේක්ෂව අද මෙතන අනාත්ම රූපයක් හැටියට විපාකයක් හැටියට පෙනී හිටියත් මේ ධර්මතාවය නතර වෙන්නේ නැවත වතාවක් මේ නොදන්නා අවිද්‍යාව සමග තෘෂ්ණාව යෙදිලා ඉපදිලා කර්ම වෙලාමයි නතර වෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන මෙන්න මේ ලෝකෝත්තර ඥාන දර්ශනයකට හිත තියලායි අනුසේ සමුග්ඝාතනය කරන්න පුළුවන්. එතකොට ඒ ලෝකෝත්තර ඥාන දර්ශනය මම මුලින් සඳහන් කරා මේකට මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා කියලා. මොකක්ද මේ මාර්ගය මොකක්ද ප්‍රතිපදාව? පටන් ගන්නෙ කොතනින්ද? සම්මා දිට්ඨි. දැන් අපි අපේ පුංචි කාලේ පොත්වල නම් සම්මා දිට්ඨි කියලා කියන්නේ යහපත් දැකීම, එහෙම නැත්නම් සත්‍ය දර්ශනය ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා මෙහෙම වචනවලට කිව්වට ඒ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි හොඳට නුවණින් තේරුම් ගන්න ඕනේ. ඒ අවබෝධාත්මක ඥාණය අපි සන්තකේ තියාගෙන ඊට පස්සේ තමයි සම්මා දිට්ඨිය පුරේජාතව මෙන්න මේ ඥාන දර්ශනය දැක්කොත් විතරයි අපිට මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨි ඊට පස්සේ ඊට අනුව සම්මා සංකප්පය ඊට අනුව වාචා කම්මන්ත ආජීව ඒ කියන්නේ අපේ සීලය සංවර කරගන්න ඕනේ. සිල්වත් වෙලා හිත සමාධිගත කරගත්තොත් ඒ සමාධිගත මනසෙන් අපිට අහල දැනගත්ත මේ සම්මාදිටියට හිත තියන්න පුළුවන්. පින්වතුනි මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? අපිට මේ එක ආයතනයක් අපි උදාහරණයකට එක ආයතනයක් ගමු. චක්ක ආයතනය ඇහැ හරහා අපිට ලෝකයක් උපදින හැටි අපි නුවණින් සම්මර්ෂණය කරන්න ඕනේ. පුරාණ කර්මය සහ නව කර්ම කියලා මෙතන කර්මයේ දෙකට බෙදෙනවා. පුරාණ කර්මයට ඇහැ රූප චක්කු විඥාන මේ ආයතන ටික හටගන්නවා ඒක රහතන් වහන්සේටත් පොදුයි. එහෙම හටගත්තාම මේ ආයතන වලට බාහිර ධාතුන් ගැටෙනවා. රූප, ශබ්ද, ගන්ධ මෙහෙම ගැටෙනවා. ඒ සතර මහා ධාතු ගැටුනහම ඒ ස්පර්ශය නිසා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ ස්පර්ශය නිසාම හිතේ හටගන්නවා වේදනා සංඥා සංකාර. එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම මේ මුල් අවස්ථාවේ වේදනා සංඥා තමයි ඉපදිලා තියෙන්නේ. සංකාරේ නූපදිනව නෙවෙයි. සංකාරේ උපදිනව මොකද විපාකයක පවා පෙන්නනවනේ. සබ්බචිත්ත සාධාරණම තියෙනවා කියලා. ඒ ස්කන්ධ පංචකය මෙතන තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා තියෙනවා විපාකයක වුණත්. නමුත් මෙතනින් හඳුන්වන්නේ වේදනා සංඥා ඒ ස්පර්ශය නිසා ප්‍රධාන වශයෙන් දැන් මෙතන වේදනා සංඥා තමයි අපිට අරමුණු වෙලා තියෙන්නේ. ඒ හිතේ හටගත්ත වේදනා සංඥා ඊට පස්සේ අපි ඊළඟ සිතෙන් අරමුණු කරලා සංඥාව රූපවත් වෙලා රූප සංඥාව තමයි අපි දැනගන්නේ. දැනගන්නකොට අපිට මේ නොදන්නා මේක ඉපදුනේ කොහොමද කියලා නොදන්නා කම නිසා අපේ හිතේ වැරදි අවබෝධයක් ඇති වෙනවා මේ පේන රූපේ බැහැර සතර මහා ධාතු වලට අයිති කියලා. ඔන්න බලන්න මේ ඇත්ත නොදන්නා කම නිසා බැහැරට අයිති කියලා. එහෙම සිටිවිල්ලක් උපදිනවත් එක්කම බහැරට යොමු වුණ ගමම්ම භවය අපිට හට ගන්නවා බහැර ඇති බවට හම්බ වෙනවා ඇති බවට හම්බ වෙලා කොච්චර මේක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කොච්චර සම්මර්ෂණය කරත් අනිත්‍යභාවයේ බලන්නෙත් අපි බහැර ඇති දෙයක මං එnde ඉස්සෙල්ලත් ඒක එතන තිබුණා මං යතොත් ගියන් පස්සෙත් ඒක එතන තියෙනවා කියලා නিত্য සංඥාවක අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ ස්වභාවීට හාත්පසින් වෙනස්. Taman තුලින් අහුත්වා පෙර නොතිබීම හටගන්නවා. ආයතන නිසා ඒකද උපදින්නේ Taman තුල. Tamanට පරිබාහිරව කිසිදු නිමිත්තක් උපදින්නේ නැහැ. ඒ උපදින වේදනා සංඥා අරමුණු කරගෙන තමයි අපි මේ ප්‍රපංච වලින් සංහාමාන දිට්ඨියෙන් ලෝකයක් මනසින්ම හදාගන්නේ. හැබැයි හදාගත්ත දේ අපිට මේ පැත්ත වහලා පෙන්වන්නේ බහැර තියනවා වගේ. ඊට පස්සේ තියෙන දේවල්ට අපි හිතනවා කියනවා කරනවා. ඔන්න ලෝභ දේශ මොහ ඇති කරගන්නවා ඊට පස්සේ. ඒ තිබුණ දේවල් නිසා බිය, තැති ගැනීම, ඇලීම්, ගැටීම් නොයේකුත් ප්‍රශ්න ගැටලු බාධක ඔක්කොම නිර්මාණය වෙනවා. කෙනෙක් ඊට පස්සේ තියෙන දේවල් නිසායි මේ ජීවිතේට දුක එන්නේ කියලා එයා මොකද කරන්නේ මේවා අසුබයි අසාරයි කියලා හැබැයි තියෙන දේ පිළි අරගෙන මේ ටික අසුබයි අසාරයි කියලා සම්මර්ෂණය කරලා ධ්‍යාන භාවනා වඩනවා මේ විදර්ශනා කරුණ ටික ඔක්කොම එතෙන්ට ගලපනවා හැබැයි මුල වැරදුනා කියලා තමන් දන්නේ තමන්ගේ ආයතන නිසා අධ්‍යාත්මික තුල උපදවාගත් මේ රූප නිමිත්ත බහැර දෙයක් හැටියට ඒ වැරදි සංඥාවේ යුක්තව බහැර ඇති බවට හම් වෙලා මුළු 84000ක් ධර්මස්කන්ධේම බහැර ගැලපුවට හරියන්නේ නැහැ. අපි පිළි අරන් ඉවරයි. ඒක කුසලයක් බවට පරිවර්තනය වෙයි. පින්වතුනි ඒ නිසා හොඳට නුවණින් යුක්තව මේ අනුශය ධර්ම සමුග්ඝාතනය කරන්න නම් අපිට මේ ලෝකයක් උපදින්නේ කොහොමද? ඉපදිච්ච ලෝකෙක ලක්ෂණ ටික බලන එකයි එහෙම ලක්ෂණ ටික බලන්න හරි මෙහෙම ලෝකයක් උපදින්නේ කොහොමද කියලා බලන කාරණාවයි දෙකක්. මෙන්න මේ සංදිස්ථානය හොඳට අපි විමසුමට ලක් කරොත් පරිේශණයට ලක් කරොත් අපිට කොහොමද මෙහෙම ලෝකයක් උපදින්නේ අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා, මේ නිබ්බති ලක්ෂණ නොදන්නාකම නිසා, ආයතන නිසා තමයි මෙහෙම ලෝකයක් Taman තුල උපදවා ගන්නෙ. ආයත නිරුද්ධ කරනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතු නිසා හටගත් යම් ධර්මතාවයක් තියෙනවා නම් හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ අනුශේ ධර්ම සමුඝාතනය කරන්න නම් පිළිවෙලින් අපිට යන්න සිද්ධ වෙනවා විද්‍යාව උපදවා ගන්න තැන දක්වාම ඒ කියන්නේ අවිද්‍යාවම දුරු කරන්න ඕනේ අන්න එහෙම කරොත් විතරක් අපිට පුළුවන් සිංහනාද කරන්න ඒ සියලුම කෙලෙස් දුරු කරා ක්ලේශ අනුසේම දුරු කරා කීනා ಜಾති ಜಾතියේ ෂේ වුණා උසිතම් Brahmacharyan මගේ Brahmacharyaව සම්පූර්ණ කරා නාපරං ඉත්තත්තායති පජානාති මත්තේ කලියුත්තක් නැහැ කියලා අපිට ඕනම් සිංහනාද කරන්න පුළුවන් පින්වත්තුනි ඒ නිසා මේ ස්වාක්ඛාතෝ ධර්මයේ තුල අපිට මේ ජීවිතයේ තුලදීම මේ පිරිණිවීම අත්විඳින්න පුළුවන් මරණයෙන් පස්සේ කරන පිරිණිවීමක් නෙවෙයි මේ ශාසනය හඳුන්වන්නේ. ඒ නිසා මේ ශාසනයේ මේ ක්ලේශ අනුසයම දුරු කරලා දාලා කෙලෙස් පිරිණිවීමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සෝපදිශේෂ පරිණිරවාණය එහෙම නැත්නම් අනුපාදා පරිණිරවාණය එහෙම නැත්නම් ක්ලේශ පරිණිරවාණය අපිට පුළුවන් දැන් නම් ජීවිතේ අපිට දුක තියෙන්නේ අපිට පුළුවන් මේ ජීවිතේම දුක නිරුද්ධ කරගන්න. ඒ නිසායි මේ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයට ස්වක්කාතයි මනාකොට දේශනා කරලා තියෙනවා කියලා හඳුන්වන්නේ. ඒ වගේම සාන්දෘෂ්ටිකයි dittu දැමීම අපිට පුළුවන් මේ ජීවිතය තුළදීම මේ සසර පරතරක් දකින්ද භව නිරෝධ කරගන්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඉක්මවන්න පුළුවන් ජීවත්ව ඉඳිමින්ම ජාතිය නිරුද්ධ කරන්න පුළුවන් ජරා මරණ හිමිකාරයෙකුට ඉඳිමින්ම ජරා මරණ ඉක්මවන්න පුළුවන් එනිසා පින්වතුනි මේ ලෝකෝත්තර ගැඹුරු මේ දහම් පරයය මේ කෙටි කාල සීමාව තුළ අපිට පුළුවන් ප්‍රමාණයකට අපි පැහැදිලි කරා කාල සීමාව කෙසේ හෝ ඉඩමදී කෙසේ නමුත් මේ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය මේ හැම දිනාටම මේ ජීවිතය තුලදීම සද්ධර්ම අවබෝධ පිණිසම එහෙම නැත්නම් කෙලෙස් දුරු කර ගැනීම සඳහාම ක්ලේශ අනුසය සමුග්ඝාතනය කර ගැනීම සඳහාම ඒ සසර පරතරක් දැකීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා මහෝපකාරී වේවා සෑම සිළු දෙනාටම සද්ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයේ හේතුපනිස්ස වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තීති සිළු දෙනාටම තෙරුවන් සරණයි ධර්මදේශනය පැවැත්වූ දේශකයන්න් වහන්සේ නාවල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද මාම් කඩවල සමාහිත ස්වාමින් වහන්සේයි